වගේ මම දැන් භාවනා කරගෙන යනකොට මම දිගටම බැලුවා දැන් ඔය අනිශ්චිත ස්වභාවයේදී මම හැදෙන්නේ නැතුව කොයි වෙලේද මම හැදෙන්නේ කියන එක ගැන විපරමෙන් හිතියොත් ඒකෙදී කියන දැන් ඉන්දියන් හරහා එන දේවල් ඔස්සේ හැදෙන්න ඔහේ ඉන්න පුළුවන්. නමුත් පිටපු ගමන් ඒ කියන්නේ රාජකාරීමේ වශයෙන් කරන්න තියෙන දේවල් ගැන එකපාරට යුද්ධට එනවා. නමුත් ඒක ඉවෙලේ කල යුතු දෙයක් නෙමෙයි කල යුතු දේවල් සියල්ලම කරලා තියෙනවා. නමුත් අර වගේ දේවල් එකපාරට එනවා. ඒ කියන්නේ එතකොට gedara dore කල යුතු දේවල් එහෙම කරනවා. නමුත් ධර්ම කල යුතු නැති. නමුත් ඒ වගේ දේවල් ඉක්කපු ගමන් වතුනවා. එතකොට මේක මොන වගේ ස්වභාවයක්ද මොකද මට අදහස් මට තේරුනේ නම් එතකොට මේ වගේ ස්වභාවයකින් මිදෙන්න නම් ඉතින් එහෙමන රස්සාවක් නොකර එතකොට තමයි මේ වගේ දේවල් වලින් එතකොට සිතට ප්‍රශ්නයක් නොවෙන්නේ කියන වගේ මට්ටමක් තමයි දැන් මට තේරෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඉන්දියන් හරහා එන දේවල් වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අනිශ්චිතව ඉන්න පුළුවන්. නමුත් නිමිති අර වගේ හිතපු ගමන් එනවා. ඔව්. දැන් ඒක තමයි. දැන් ඔතෙන්දී මට හිතෙන්නේ නම් බදු ජීව මහත්තයා ඔතන ඇත්තටම අපේ රස්සාව නොකර සිටීම කියන එක නෙමෙයි ප්‍රශ්න වෙන්නේ. නැත්නම් උත්තරේ වෙන්නේ. ඔතෙන්දී නිමිති එන්න හේතු උනේ මොකද්ද කියන එකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මහා වේදල්ල සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා රාගෝ කෝ ආවසෝ නිමිත්ත කරනෝ දෝසෝ නිමිත්ත කරනෝ මෝහෝ නිමිත්ත කරනෝ එතකොට මේ නිමිතිකරණය කිරීම සඳහා හේතුනේ කවුද? නිමිතිකරණය සඳහා හේතු වෙන්නේ රාග ద్వේෂ මෝහ. එහෙමනම් අපි නිමිතිකරණය වළක්වන්න නම් අපිට සිද්ධ වෙන්නේ රාග ద్వේෂ මෝහ දුරු කරන්න ඕනේ. අපි රාග ద్వේෂ මෝහ දුරු කරන්නේ නැතිව නිමිතිකරණය නවත්වන්න හැකියාවක් නැහැ. රාග ద్వේෂ මෝහ දුරු කරනවා වෙනුවට අපි රස්සාවෙන් අයින් වුණා කියලා මේ නිමිතිකරණය වළකින්නේ නැහැ. හිතන්න දැන් බඳු ජීව මහත්තයා රස්සාවට නොගිහින් ගෙදෙට්ටලා ඉන්නවා. එතකොට වෙන දේවල් අල්ලලා අපේ හිත නිමිතිකරණයකට ලක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. දැන් අපේ ගිහි ජීවිතයක් ගත කරනකොට අපිට ගෙවල් දොරවල් වල කටයුතු, අම්මලා තාත්තලාගේ කටයුතු, අඹ දරුවන්ගේ කටයුතු, සමාජයේ කටයුතු, අපිටම ළමයින්ගේ කටයුතු කෝටියක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිටම ඒ ටික අතහැරලා කෙනෙක් මහාන වෙනවා. මහාන වුණාට පස්සේ ඉතින් අපි හිතනවා ඔක්කොම දැන් හරි කියලා. නමුත් මේ මහන වෙච්ච පරිසරයේ තියෙන කුඩා ඒ වපසරිය ඒක බරපතල විදිහට අල්ලනවා. සමහරවිට Tamanට ළඟෙන් ඉන්න වාඩි වෙන තව ස්වාමින්වහන්සේ කෙනෙක් ගැන හිතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් Tamanගේ පාත්‍රය ගැන හිතන්න පටන් ගන්නවා. මේ තියෙන එකක් හෝ දෙකක් වෙච්ච මේ සිවුරු දෙක තුන ගැන හිතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දාණය ගැන හිතන්න පටන් ගන්නවා කියන බණක් ගැන හිතන්න පටන් ගන්නවා අනිත් කෙනා මං ගැන හිතන් මොන විදිහට හිතයිද කියලා හිතන්න පටන් ගන්නවා මේ මොනවා හරියේ තමන්ගේ දැන් තියෙන සීමිත වපසරිය අල්ලගෙන පුදුම විදිහට හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉන්න පරිසරය වෙනස් කරවු පමණින් මේකට විසඳුමක් ලැබෙන්නේ අපි යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් කරනවා කියන එක අත්‍යවශ්‍යයි. ඒක ගැන විවාදයක් නැහැ. නමුත් එතනම අපිට විසඳුම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපි මේ රාග ద్వේෂ මෝහ හටගන්නා ආකාරය දැක දැක ඒක ප්‍රහාණය කරන්න උත්සාහයක් තමයි දරන්න වෙන්නේ. එතකොට තමයි අපිට රස්සාවට ගියත්, ආරණ්‍යයක හිටියත්, මාකට් එකකට ගියත්, කොහේ ගියත් අපේ හිතේ රාග ద్వේෂ මෝහ නැත්තම් නිමිතිකරණයකට අහු වෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් පසුබිමක් අපේ හිතේ සකස් වෙනවා. ඒ නිසා නිමිතිම නෙමෙයි ප්‍රශ්නේ උතන තියෙන්නේ ඒ නිමිතිකරණය සිද්ධ වීම සඳහා හේතු වෙන රාග ද්වේෂ මෝහවලයි ප්‍රශ්නේ තියෙන්නේ.